ආයුබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේ ඊටම වැදගත් සූත්‍ර දේශනාවක් වන මහා සලායතනික සූත්‍රය ගැන. ඔව් ආයුබෝවන්. මේක භාග්‍යවතුන් වහන්සේ සවත්නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලාට දේශනා කරපු දෙයක්. අපේ මේ ඉන්ද්‍රියන් 6, ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේව ගැන තමයි මූලිකවම සාකච්ඡා වෙන්නේ. හරියටම. ඒ වගේම මේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන විදිහ, ඒවායේ අර යථා ස්වභාවය, ඒ කියන්නේ ඇත්ත ඇති සැටින් තේරුම් ගැනීම හා නොගැනීම අපේ දුකටයි, දුකෙන් මිදීමටයි කොහොමද බලපාන්නේ කියන එක තමයි අද අපි විමසා බලන්න යන්නේ. හ්ම්, ඊටාම වැදගත් කාරණයක්. මොකද භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිවම පෙන්වා දෙනෝ මේ ආයතන 6යි. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රියන් 6යි ඒවට හමු වෙන අරමුණයි. ඒ දේවල් වල ඇත්ත ස්වභාවය, අර යථාභූත ස්වභාවය දන්නේ නැතිකම තමයි දුකට ප්‍රධානම හේතු වෙන්නේ කියලා. ඔව්. අපි එහෙනම් උදාහරණයකින් පටන් ගමුද? සමහර විට ඇස වගේ ඉන්ද්‍රියක් ගත්තොත් හොඳ දහසක්. දැන් අපි ඇස ගනිමුකෝ. එතනදී තියෙනවා ඇස ඊළඟට ඇසට හමුවෙන රූප, ඒ කියන්නේ බාහිර දේවල්. මේ දෙක එකතු වුණාම හටගන්නවා චක්කු විඤ්ඤාණය. ඒ කියන්නේ දැකීමේ දැනීම. දැකීමේ දැනීම. හරි. ඊළඟට මේ තුනම එකතු වුණාම, ඒ කියන්නේ ඇස, රූපය, චක්කු විඤ්ඤාණය එකතු වුණාම ඇතිවෙනවා චක්කු සම්පස්සය. ඇසේ ස්පර්ශය. ස්පර්ශය. ඔව්. අන්නේ ස්පර්ශය නිසා හටගන්නවා විඳීමක් වේදනාවක්. ඒක සැප වෙන්න පුළුවන් දුක වෙන්න පුළුවන් නැත්තම් මේ දෙකම නැති අර මදහත් උපේක්ෂා සහගත විඳීමක් වෙන්නත් පුළුවන්. හරි. එතකොට මේ සම්පූර්ණ ක්‍රියාවලියම සිද්ධ වෙනවා. ඔව්. ඉතින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ මේකේ ඇත්ත ස්වභාවය කියන්නේ මේ හැම දෙයක්ම අනිත්‍යයි වෙනස් වෙනවා කියන එක දන්නේ නැතු වුනාම මොකද වෙන්නේ අපි අර අත්දැකීමට ඇලෙනවා ඇලෙනවා ඒ කියන්නේ අර ඇහැට, රූපයට, දැනීමට, ස්පර්ශයට, වේදනාවට මේ හැම දෙයකටම යම්කිසි බැඳීමක්, ඇලීමක් ඇති වෙනවා කියන එකද? මේක නිකම්ම නොදැනුවත්කමක් විතරද නැත්නම් යම්කිසි ක්‍රියාකාරී දෙයක් එතන තියෙනවද? ඒක නිකම්ම දන්නේ නැහැ කියන එක විතරක් නෙවෙයි ඒ නොදැනීම නිසාම ඇතිවෙන ක්‍රියාකාරී මුලාවක් වැරදි වැටහීමක් එතන තියෙනවා. අපි මොකද කරන්නේ මේ අත්දැකීම් වල තියෙන తాවකාලික සතුට අර ආස්වාදයේ විතරයි දකින්නේ. ආ අර ක්ෂණිකව ලැබෙන සතුට වගේ දේ. හරියටම. ඒකට තමයි ආස්වාදේ කියන්නේ. ඉතින් ඒකට අපි තදින් ඇලෙනවා. මෙහෙම ඇලී ගලී ඉන්නකොට මොකද වෙන්නේ? අනාගතයේදී දුක් ගොඩකට හේතු වෙන අර පංච උපාදානස්කන්ධේ තියෙන්නේ. ඕ රූප වේදනා සංඥා සංකාර විඥාන අන්න ඒ ටික. අපි මම මගේ කියලා තදින් අල්ලගෙන ඉන්නේ කොටස් ටික තව තවත් වැඩෙනවා මූරනවා. ඒ කියන්නේ දුකට හේතු තව තවත් ශක්තිමත් වෙනවා. ඔව්. ඒ එක්කම අර නැවත නැවත ඉපදෙන්න හේතු වෙන තන තන සතුට හොයන අර නන්දිරාගේ සහිත තණ්හාව, ඒ කියන්නේ දැඩි ආශාව ඒකත් වර්ධනය වෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලය තමයි අර අපි කතා කරන දුක. ඒ කියන්නේ කායිකව දැනෙන වේදනා, මානසිකව දැනෙන පීඩා, හිතේ තියෙන අර නොසන්සුම්කම්, සන්තාප, දැවිලි වගේ දේවල් නේද? අනිවාර්යයෙන්ම. ඒ ඔක්කොම ඇති වෙලා දුක් විඳින්න තමයි සිද්ධ වෙන්නේ. වැදගත්ම දේ තමයි මේ ක්‍රියාවලිය ඇහැට විතරක් නෙමෙයි. ඔව් ඒක මම අහන්නේ. අනිත් ඉන්ද්‍රියන්ටත් මේකේ මේ විදිහටම අදාළයි නේද? ඔව්. කනට ඇහෙන ශබ්ද ගත්තත් එහෙමයි. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ. ඒ හැම එකකම මේ ක්‍රියාවලිය වෙනවා. ශබ්දය, සෝත විඥානීය, සෝත සම්පස්සය, වේදනාව මේ චක්‍රයමයි. විශේෂයෙන්ම හයවෙනි ඉන්ද්‍රිය මනස. මනස. ඔව්. මනසට එන අරමුණු, ඒ කියන්නේ සිතුවිලි, කල්පනා. ඒව සම්බන්ධයෙන්ුත් මේ විදිහටමයි. මනස, අරමුණ, ධම්ම, මනෝවිඥානීය, මනෝ සම්පස්සය, ඒ නිසා හටගන්න වේදනාව. මේකේ ඇත්ත තේරුම් ගත්තේ නැත්නම් එතන තැලීම, ගැටීම, මුලාව ඇති වෙලා දුක්ඛිත ප්‍රතිඵල එනවා. හරි. ඒ කියන්නේ නොදැනුවත්කම නිසා මේ ඉන්ද්‍රියන් හයම දුකට දොරටු බෝඩපත් වෙනවා. හැබැයි ඉතින් බුදුදහම හැමදෙස්සම දුක ගැන විතරක් නෙමෙයිනේ කතා කරන්නේ. මේකෙ මිදන මාර්ගයකුත් තියෙන්න එපාය. අනිවාර්යෙන්ම ඒක තමයි වැදගත්ම දේ. භාග්‍යවතුන් වහන්සේ දුකට හේතුව වගේම දුකින් බිදීමේ මාර්ගයත් ඉතා පැහැදිලිව දේශනා කරනවා. ඒ තමයි අර කලින් කියපු ක්‍රියාවලිය. ඒ ඉන්ද්‍රියන්ගේ සහ අරමුණු වල යථා ස්වභාවය. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් යථාභූත වශයෙන් දැකීම. අවබෝධ කරගන්න එක. යථාභූත වශයෙන් දැකීම කියන්නේ ඒ කියන්නේ අර ඇස උදාහරණයට ආයෙත් ගත්තොත් ඇසත් රූපය චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්සත් ඒ නිසා හටගන්න වේදනාවත් කියන මේ හැම දෙයක්ම ඒවයේ ඇත්ත ස්වභාවය කියන්නේ අනිත්‍ය බව නිතරම වෙනස් වෙන බව අනිච්ච මේවා පවත්වාගෙන යෑම දුකක් බව දුක්ඛ මේවයි මගේ කියලා ගන්න කිසිම හරයක් ස්ථිර දෙයක් නැති බව අනත්ත මේ යථාර්ථය අවබෝධ කරගන්නකොට එයා ඒවට ඇලෙන්නේ නැහැ. ආ ඒ කියන්නේ අර ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගැනීමම ඒකට අපි දක්වන ප්‍රතිචාරය සම්පූර්ණයෙන් වෙනස් කරන වගේ දෙයක්. හරියටම. එහෙම යථාර්ථයේ දකිමින් නොඇලි මුලා නොවි ඉන්නකොට එයා අර ආස්වාදය පස්සේ යන්නේ නැහැ ආස්වාදයේ වෙනුවට දකින්නේ ඒ දේවල් වල තියෙන ආදීනව. ඒ කියන්නේ දෝෂය අනතුරු අනිත්‍ය බව. ආදීනව දකින්නවා. ඕ ආදීනව අනුව දකිමින් වාසය කරනකොට එයා අනාගතය සඳහා අර පංච උපාදාන ස්කන්ධය සකස් කරගන්නේ නැහැ. අර දුකට මුල් වුණු ටික රැස් කරගන්නේ නැහැ. ඒ වගේම නැවත ඉපදීමට හේතු වෙන අර නන්දිරාගයෙන් යුක්ත තණ්හාව ප්‍රහාණය වෙනවා. මුලින්ම උදුරලා දානවා වගේ වෙනවා. එතකොට ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිඵලය තමයි අර කලින් කියපු කායික මානසික පීඩා, සන්තාප දෙවිලි ඒව ඔක්කොම නැති වෙලා යනවා. ප්‍රහාණය වෙනවා. ඒ වෙනුවට එයා අත්විඳින්නේ निराமிස සුවයක්. කායිකවත් මානසිකවත් සැපයක්. හ්ම්. ඒ කියන්නේ දුක නැතිවීම සහ සැපේ ලැබීම. මේ යහපත් ප්‍රතිඵලයත් අර වගේම අනිත් ඉන්ද්‍රියන්ට පොදුයි නේද? කන, නාසය, දිව, කය, මනස. භාවය තේරුම් ගත්තම ඒකට ඇලෙන්නේවත්, ගැටෙන්නේවත් නැහැ. නාසයට දැනෙන සුවඳක්, දිවට දැනෙන රසයක් මේ හැම එකක් සම්බන්ධයෙන්ම යථාර්ථය අවබෝධ කර ගැනීමෙන් ලැබෙන්නේ මේ කියපු යහපත් ප්‍රතිඵලයම තමයි. හරියම පැහැදිලි. එතකොට මේ යථා භූත අවබෝධය මේ ඇත්ත ඇති සැටියෙන් දැකීම කොහොමද අර නිවනට මඟ පෙන්වනවා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක සම්බන්ධ වෙන්නේ? මෙන්න මෙහෙමයි. එසේ යථාර්ථය දකින කෙනාගේ දැක්ම එයා ලෝකෙ දිහා බලන විදිහ සම්මා දිට්ටි බවට පත් වෙනවා. ඒ කියන්නේ නිවැරදි දැක්ම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය. ඔව්. අන්නේ නිවැරදි දැක්ම මුල් කරගෙන එයාගේ කල්පනාව, අදහස්, ඒවා සම්මා සංකප්ප, නිවැරදි කල්පනාව බවට පත් වෙනවා. එයා දරන උත්සාහය, වීරිය, සම්මා වායාම, නිවැරදි වීරිය බවට පත් වෙනවා. එයාගේ සිහිය, සිහි කල්පනාව, සම්මා සති, නිවැරදි සිය බවට පත් වෙනවා. ඒ වගේම එයාගේ සිතේ එකඟ බව, සිත එක අරමුණක තියාගැනීම සම්මා සමාධි, නිවැරදි සමාධිය බවට පත් වෙනවා. එතකොට අනිත් අංග තුන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සූත්‍රයේ සඳහන් වෙන විදිහට මේ යථාර්ථය අවබෝධ කරගන්න මට්ටමට එනකොට, ඒ කියන්නේ මාර්ගයට පිළිපැන් කෙනාගේ අර සීලයට අදාළ කොටස් තුන. ඒ කියන්නේ කායික ක්‍රියා කම්මන්ත, වාචසික ක්‍රියා වාචා, සහ ජීවනෝපාය ආජීව කියන ඒවා ඒ වෙනකොටත් පිරිසිදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එයා බොරු කියන්නේ හිංසා කරන්නේ වැරදි විදිහට ජීවත් වෙන්නේ නැහැ. ආ, ඒ කියන්නේ සීලය සම්පූර්ණ වෙලා තනේ මේ ප්‍රඥාව සහ සමාධිය වඩන්නේ. ඔව්. ඒ නිසා අර සම්මා දිට්ඨියෙන් සම්මා සමාධිය දක්වා අංග පහ භාවනාමය වශයෙන් සම්පූර්ණ වෙනකොට මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයම සම්පූර්ණ වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ මාර්ගය වඩනකොට අර බෝධිපාක්ෂික ධර්ම කියන ඔව් සතර සතිපට්ඨානේ සතර සතිපට්ඨානිය සතර සම්‍යක් ප්‍රදාන වීරිය සතර 이르දිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග මේ කියන ධර්ම කරුණු 37ම භාවනාව තුලින් වඩනවා සම්පූර්ණත්වයටපත් වෙනවා ඒ කියන්නේ මේ ආයතන 6 යථාර්ථය දැකීම කියන එක මුළු විමුක්ති මාර්ගයම සම්පූර්ණ කරන තැනට අරගෙන යනවා අනිවාර්යෙන්ම ඒක තමයි පදනම හොඳයි. ඉතින් මේ අවබෝධයත් එක්ක මාර්ගයේ වැඩෙනවා කියුනේ. එතකොට මේ මාර්ගයේ ගමන් කරනකොට විශේෂයෙන්ම අපි ප්‍රගුණ කරන්න ඕනේ දේවල්, ඒ වගේම අත්හරින්න ඕනේ දේවල් මොළවද කියලා සූත්‍රය තවත් විස්තර වෙනවද? ඔව් ඒ ගැන තිතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එකක් තමයි සමථය සහ විදර්ශනාව. සමථය කියන්නේ සිතේ සංසුම් බව, එකඟ බව. විදර්ශනාව කියන්නේ අර යථාර්ථයේ තියෙන සැටියම දකින ප්‍රඥාව. මේ දෙක එකට එකිනෙකට අනුපූරකව වැඩෙන බව සඳහන් වෙනවා. සමතයයි විදර්ශනාවයි දෙකම අවශ්‍යයි. ඕ යුගනද්දව ඒ කියන්නේ බැඳිලා වැඩෙන්නේ. ඒ වගේම අර විශිෂ්ට ඥානෙන් ඒ කියන්නේ මේ අවබෝධයෙන් කලීතු කාර්යයන් හතරක් ගැනත් දේශනාවෙන්න. කාර්යයන් හතරක්. ඔව්. පළවෙනි එක තමයි පිරිසින දතයුතු ධර්ම. ඒ කියන්නේ මොනවද අපි හරියටම තේරුම් ගන්න ඕනි කියන එක. ඒ තමයි අර අපි දුකට මුල් වෙනවා කියලා කතා කරපු පංච උපාදානස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවායි ඇත්ත ස්වභාවය හරියටම දැනගන්න ඕනි. හරි. පළවෙනි එක පිරිසිඳ දැන ගැනීම දෙවෙනි එක. දෙවෙනි එක තමයි ප්‍රහාණය කළ යුතු ධර්ම. ඒ කියන්නේ අත්හරින්න ඕන දේවල් මොනවද? ප්‍රධාන වශයෙන්ම අවිද්‍යාව සහ භවතණ්හාව. අවිද්‍යාව කියන්නේ අර යථාර්ථය නොදැනීම විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ගැන නොදැනීම භවතණ්හාව කියන්නේ මේ සසරේ නැවත නැවත ඉපදෙන්න තියෙන දැඩි කැමැත්ත ආශාව. ඒ කියන්නේ දුකට හේතු මූලික කාරණා දෙක අවිද්‍යාවයි තණ්හාවයි. ඔව්. ඒව තමයි ප්‍රහාණය කරන අත්හරින්න ඕන. තුන්වෙනි කාරණය තමයි වැඩි යුතු ධර්ම. ඒ කියන්නේ මොනවද අපි දියුණු කරගන්න ඕන. අන්න එතනදි තමයි අර කලින් කියපු සමතය සහ විදර්ශනාව එන්නේ. සිත සංසුන් කිරීමත් ප්‍රඥාවෙන් යථාර්ථය දැකීමත් කියන දෙකම වඩන්න ඕන. හරි. දැනගන්න ඕන දේ පංච උපාදානස්කන්ධය, අත්හරින්න ඕන දේ අවිද්‍යා තණ්හා, වඩන්න ඕන දේ සමත විදර්ශනා. එතකොට හතරවෙනි එක හතරවෙනි එක තමයි සාක්ෂාත් කළ යුතු ධර්ම. ඒ කියන්නේ මේ මාර්ගය වැඩිීමේ අවසාන ඉලක්කය අවබෝධ කරගත යුතු දේ ඒ තමයි විද්‍යාව සහ විමුක්තිය. විද්‍යාව කියන්නේ අවිද්‍යාව දුරු ලැබෙන ඥානය. අර ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ ඥානය විමුක්තිය කියන්නේ සියලු දුකින් නිදහස් වීම. ඒ කියන්නේ නිවන. ආ එතකොට මේ කාර්යයන් හතර හරහා සම්පූර්ණ මාර්ගෙම පැහැදිලි වෙනවා. පිරිසිඳ දැනගෙන අත්හැරිය යුතු දේ අත්හැරලා, වැඩි යුතු දේ වඩලා, සාක්ෂාත් කළ යුතු දේ සාක්ෂාත් කරනවා. හරියටම ඒක තමයි ක්‍රියාවලිය. එහෙනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් අපේ මේ ආයතන 6 ඇස කන නාසය දිව කය මනස කියන මේ ඉන්ද්‍රියන් සහ ඒවාට හමුවන අරමුණු මේවායේ ඇත්ත ස්වභාවය ඒවායේ ඇතිවීම පැවතීම නැතිවීම කියන යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව අවබෝධ කර ගැනීම තමයි ඇලීමෙන් තණ්හාවෙන් ගැටීමෙන් මුලාවෙන් ඒ සියලු දුකින් මිදලා විමුක්තිය එහෙමත් නැත්නම් නිවන සාක්ෂාත් කර ගැනීම එකම මාර්ගය කියලා අපිට තේරුම් ගන්න පුළුවන් නේද ඔව් ඒකාන්තයෙන්ම ඒක තමයි මහා සලායතනික සූත්‍රයේ මූලික පණිවිඩය. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව අවසන් කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා ඊටමත් සතුටින් මේ ධර්මය පිළිගත් බවත් සූත්‍රයේ අවසානයේ සඳහන් වෙනවා. හ්ම්. ඇත්තමම හිතට කාව දෙන විග්‍රහයක්. අවසාන වශයෙන් සමහර විට මදකට හිතන්න දෙයක් විදිහට අපි මේ එදිනදා ජීවිත දිහා බලුවොත් අපි නිරන්තරයෙන්ම මේ ඉන්ද්‍රියන් හය පාවිච්චි කරනවා නේද? දකින්නවා, අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, පහස ලබනවා, සිතනවා. ඔව්, හැම මොහොතකම වගේ. ඉතින් මේ අත්දැකීම් දිහා මේ දකින්න රූප, ඇහෙන ශබ්ද, දැනෙන සුවඳ, රස, පහස, හිතට එන සිතුවිලි දිහා මේව නිකම්ම නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන වෙනස් වෙන සුරුදයක් විදිහට අර යථාබුද ඥාණයෙන් නෙවෙයි අඩුමතර මේ සිහියෙන් යුතුව නිරීක්ෂණය කරන පුරුදු වුණොත් හ්ම් සිහියෙන් බලුවොත් ඔව් සිහියෙන් බැලුවොත් මේ අත්දැකීම් වලට ෂණිකව ඇලෙන්න නැත්තම් ගැටෙන්න අපේ හිතේ තියෙන අර පුරුද්ද අර ක්ෂණික ප්‍රතිචාරය ටිකෙන් ටික වෙනස් කරගන්න ඒක කොයිතරම් දුරට උදව්වක් වේවිද ඒ ගැන මෙනෙහි කරලා බලන එක ගොඩක් වටිනවා කියලා හිතනවා ඇත්තම ඇත්තෙන්ම. ඒක ඊටාම ප්‍රායෝගික කාරණයක් එදිනෙදා ජීවිතයටම සම්බන්ධ දෙයක්. මේ වටිනා විග්‍රහයට බොහොමත්ම ස්තුතියි. ඔබටත් ස්තුතියි.